තෙරුවන් සරණයි මාළුක්‍ය පුත්ත සූත්‍රය සංයුත්ත නිකායේ හතරවෙනි කාණ්ඩයේ බුද්ධ ජයන් ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ 157 වෙනි පිටුව. මේ මාළුක්‍ය පුත්ත තෙරුන් වහන්සේ අපි මීට පෙර කොටසදී ඔබට පැහැදිලි කරා බොහොම වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේ නමක් ඒ වගේමයි මේ මාළුක්‍ය පුත්‍ර තෙරුණ වහන්සේට පැහැදිලි කරන කාරණා මේ ධර්මයේ තුල තියෙන වටිනාම සම්දිස්ථානයක් විදිහට අපි දකිනවා විශේෂයෙන්ම මේ මාර්ගය තුළ කටයුතු කරන ඒ යෝගාවචරයන් සඳහා මේ නිවන් මඟ කටයුතු කරන ඒ ප්‍රායෝගිකව මග ඒ කටයුතු කරන යෝගාචරයින්ට භික්ෂුන්ට ඒ වගේම යෝගාචරයින්ට ඊටාම වටිනා සූත්‍රයක් ඊටාම වටිනා පැහැදිලි කිරීමක් මේ තුල දකින්න ලැබෙනවා. අපි මීට පෙර කොටසේදී ඔබට පැහැදිලි කරා මේ මාළුක්‍ය පුත්‍ර තෙරුන් වහන්සේ බුදුන් වහන්සේගෙන් මේ බුදුන් වහන්සේ කරන පැහැදිලි කිරීම මාළුක් පුත් තෙරුන් වහන්සේ බුදුන් වහන්සේට එකලා වාසය කරන්න සුදුසු ධර්මයක් විමසනවා. එතනදී තමයි බුදුන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරන්නේ. මාළුක්‍ය පුත්ත මාළුක්‍ය පුත්ත එකිමයි හංගේ උදේ චක්කු විඥාණයෙන් දත යුතු නුදුටු නුදුටු විරූ යම් ඒ රූපයෝ වෙද්ද නොද දකියු නම් ඔවුන් දකින්නේමි තොපට නොද සිතෙක් වේ නම් තොපටෙහි ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇද්දයි වහන්ස මේ නොවේමය දැන් මේ පරිවර්තනයේ මේ කියන වාක්‍ය පෙළිය ඇත්තටම බොහෝ අයට ගලප ගන්න හැකියාවක් ගලප ගැනීම පහසු නෑ ගලප ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ ඇත්තටම බැලු බැල්මට පේන්නේ මේ චක්ක විඥාණයෙන් දත යුතු නුදුටු නොදුටු විරු යම් මේ රූපයෝ වෙද්ද කියනකොට මේක ප්‍රායෝගිකව ඔබට ප්‍රත්‍යක්ෂ වන ධර්මයක්. මේ සත්‍ය ඥානය ඇතිහුටයි කෘත්‍ය ඥානය. මෙතනදී මේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒ දර්ශන ඥානයේ තියෙන කෙනෙකුටයි. ඒ කියන්නේ සත්‍ය ඥානය ඇතිහුටයි. මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න ආකාරයයි. ඒ අපි දන්නවා යථාභූත ඥානය කියනකොට මේ දර්ශන ඥානය තුල බාහිර දෙයක් නැති බව අපි දැනගත්තා. ඒක සුතමේ පැත්තෙන් ඒ සද්ධර්ම ශ්‍රවණී කිරීම තුළ කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩේ ඒ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන පෙර නොයසු විරු දහම තුළ ඇත කිව්වත් වැරදීම හරිනේ නැත කිව්වත් වැරදීම හරිනේ තියෙන ලෝකයක් නැහැ කියන තැනින් එතකොට හේතුම් පටිච්ච සම්භූත හේතුබංගා නිරුද්ධිත කියනකොට හේතුඵල ධාමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. යේ ධම්මා හේතුබ්බගවා තේසං හේතුන් තථාගතෝ කියනකොට ඒ අස්සජි මහරහතන් වහන්සේ බුදුන් වහන්සේ හඳුනලා දෙන්නේ උපතිස්ස බ්‍රාහ්මණයට. ඒ තථාගතයන් වහන්සේ හේතුඵල ධාමත් දේශනා කරයි කියන්නේ. එතකොට මෙතනදී පටලව ගන්න එපා. බාහිර ඇත්ත කරගත්ත තැන ඒ කර්ම භූමිය ගැන අපි කතා කරන්නේ. ඒ අත්‍රෝතවත් පොතක්ගෙන භූමිය සතා සිව්පාවත් ඉන්නේ බාහිර ඇත්ත කරගෙන සියලු ආගම් තියෙන්නේ බාහිර ඇත්ත කරගත්ත තැන. හැබැයි දැන් අපි කතා කරන්නේ හේතුඵල ධහම තුළ ඒ බාහිර ඇත්තක් නොවන තැන. ඒ අනුසෝතය නෙමේ පටිසෝතය ගැන. මේ පටිසෝත ශුන්්‍යත පටිසංයුත්ත දේශනා. ඒ කියන්නේ මේ ධර්මයට අනාත්ම ධර්මයක් බුදුන් වහන්සේ ලෝකෙට එලි කරන්නේ. බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් එතන භාවයක් තියෙනවා. හැබැයි බාහිර දෙයක් අපිට හමු වෙන්නේ නැහැ කියන්නේ එතන භව නිරෝධයක් දකින්න. අන්න බෞද්ධයෙක් වෙනවා. ඒකයි බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අසන්නේ චක්කු නිච්චතෝ අනිච්චතෝ. අනිච්ඡම්බන්තේ. ඇස කියන්නේ පේන බව. අපිට පේන්නේ මේසයක් පුටුවක් ඇඳක්. එතකොට ඒ පේන දේ ඇත්තද? නැහැ. මේස කියන්නේ શબ્දයක්, වර්ණයක් එකතු වෙන එකක්. ඇත්තට මේස කියන්නේ શબ્දයක්. නමුත් ඒකට අපි හැඩතලයක් අපේ තියෙනවා. ඒ හැඩතලයේ අපේ චක්කු ප්‍රාසාදයට එනකොට අයා කියන්නේ අපේ ඇසට ඒ වර්ණ හැඩතල එනකොට අපිට එනවා નિરાයාසයෙන්ම මේක මේසයක් කියලා. පුටුවක් කියන්නේ. ඒක තමයි ප්‍රායෝගික සිද්ධ වෙන්නේ. ඇස කියන්නේ පේන බව. ඇස කියන්නේ මස්ස හැට නෙමෙයි. මරණ කෙනාටත් තියෙනවා මස්ස හැක්. එහෙනම් මරණ කෙනාටත් පේන්න ඕන. එතකොට මේ ඇස කියන්නේ පේන බව කියනවා අපිට පේන්නේ බිත්තියක්, පොතක්, ඇඳක්, මේසයක්, පුටුවක්, අඹගහ, නාගහ, ඉර හඳ ඔක්කොම පේනවා. ඒතකොට මේ හැමදේටම shabdayak තමයි අපි පරිහරණය කරන්නේ. ඒ වගේ මේ හැඩතලයත් ඒකට අඩංගුයි. ඒ හැඩතල එනකොට තමයි මේ shabdayak කියන්නේ. මේ තමයි අපේ එන ආරම්මන අරමුණු. සිතට එන අරමුණයි සිත කියන්නේ. අරමුණෙන්තර සිතක් ගැන කතා කරන්න බෑ. අරමුණමයි සිත කියන්නේ. එතකොට දැන් මේ මෙහෙ මෙහෙම මේ අපිට මේ ඇස ඉදිරියට එන එකට නාමයක් තමයි අපි ගොඩක් වෙලාවට කියන්නේ. ඒක එතකොට චිත්තයක් වෙනවා. මොකද එන්නේ නාමයක් නෙමෙයි වර්ණ හැඩතලයක් ඇසට. ඒක අපි කියන්නේ. එහෙනම් අපි දාගත්ත මේ අර මොන්ඩිසෝරි දරුවටත් අර shabdේ දාලා වර්ණ එකතු කළා. අර පෙරසිට කඳපිලිවෙත් දකින්නවා කිව්වේ. පුබ්බේ නිවාසානුසය ඥානි. එතකොට මෙතනින් අපි අපි දකිනවා මේ shabdයක් නේද, ධොනියක් නේද? එතකොට වේගයක් නේද මේ සිත කියන්නේ. එතකොට චක්කු නිජතෝ අනිජතෝ අනිච්ඡම් බන්තේ කියන්නේ ඇත්තටම අපි මේ කියන වචන, shabd ඒව කොහෙවත් නැහැ. ඒකයි එතන අනිච්ඡම් බන්තේ. ඒක අවබෝධ කරන ධර්මයක් අනිච්චම්බන්තය කියන්නේ. මුකුත් නැහැ කියන එක නෙමෙයි. අපි හිතන දේවල් කොහෙවත් නැහැ. එතන ඒකයි සම්බූත වෙනවා කියන වචනේ මෙතනදී බුදුන් වහන්සේ හොවා දක්වන්නේ. හේතුම් පටිච්ච සම්බූතා හේතු බංගා නිරුච්චති. එතකොට මේ හේතු තියෙනකොට තියෙනවා හේතු නැතිනකොට නැති වෙන ධර්මයක් කියන්නේ. ඒතර ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. ඒ කියන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා හිතුවොත් ඒක ඒක රැවටීමක් වෙනවා. මාරූපමංච විඥාන විඥාන මායාව. එතකොට චක්කු නිචතෝ අනිචතෝ අනිච්ඡම් බන්තේ එහෙනම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද නෝ හේතම් බන්තේ. එතකොට මෙතන අනාත්ම ධර්මයක්. බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරන්නේ. ශබ්ද වර්ණ වලින් හැදුණු දෙයක කොහෙන්ද ආත්මයක් තියෙන්නේ? දැන් පොත කියන්නේ શબ્දයක් නම් ඒකේ ආත්මයක් තියෙනවද? දෙක වර්ණ හැඩතලයක ආත්මයක් තියෙනවද? මෙන්න මේ ආත්මීය ආරෝපණය තමයි අපි ඇත්තටම මේ මෙන්න මේ මුලාව විඥාන මායාව මේක බොහෝ අයට ගලප ගන්න බෑ. මොකද ඉන්නේ ඒක ඇතුළෙම නිසා. විඥාන මායාව ඇතුළේ මායාව දකීම පහසු නෑ. ඒක නිසාම මේ ආත්මීය ආරෝපණය හැදෙන හැටි අවබෝධ කරගන්න බැරි බැහැයි කියලා සමහර අය හිතනවා. නෑ. ඔබට ඒ අවබෝධ කරගන්න තහම නොහැකි වෙලා තියෙන්න පුළුවන්. නමුත් දවසක ඔබටත් ඒ අවබෝධ වේවි. මේ ආත්මීය ආරෝපණය ඇති වෙන්නේ ශබ්ද වර්ණ වලින්මයි. වෙන දෙයක් නැහැ. ශබ්ද වර්ණ දැනීමයි ඒ දිට්ඨ සුත මුතමයි ඒ සම්පටිච්ඡන්න වීමමයි ඒ පටිච්ච සමුපාදයමයි. එතන මහා නුවණින් දකින්න ඕනි තැනක් මේ. එතකොට මේ තමයි සුතමේ ඥානය තුළ දකින අර යථාභූත ඥානෙ එන අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ ඔන්න ඔය දැකීමයි. එතකොට අරමුණ එනකොට අපි දකින්නේ පොතක්. අපේ දැනුම නැති වෙලා නැහැ. අපි අන්ධ වෙලත් නැහැ. අපි දන්නවා මේ පොතක් කියලා. හැබැයි එහෙම දෙයක් නැති බවට අපිට අවබෝධයකුත් තියෙනවා. දැන් ඕක කොහොමද පොතේ ලියන්න වෙන්නේ? පොතේ ලියන්න වෙන්නේ මෙන්න මේ විදිහටම තමයි. චක්කු විඥාණයෙන් දත ඒ දත යුතු නුදුටු නුදුටු විරු යම් රූපයක් වෙද්ද ඔන්න ඕකයි වචනේ තේරුම. චක්කු විඥාණයෙන් අපි සාමාන්‍යයෙන් වෙනද විදිහටම දැනගන්නවා. ඒක දන්නේ නැති වෙන්නේ. නමුත් දත යුතු ඌ නමුත් නුදුටු විරු ඌ නමුත් ඇත්තටම එහෙම දෙයක් නැහැ. නුදුටු විරු. මේ වෙන්ද විදිහටම පේනවා වෙන්ද විදිහටම තියෙනවා. නමුත් ඒ එකකටවත් අයිති නැති අන්න සත්‍යයට අවදි වීමක් තියෙනවන්නේ ඒකයි මොහොතට අවදිය කියවේ. මේ මොහොතට අවදියම තමයි. මේ අවදියට කාලයක් නැහැ. ඒකට හේතුව නිමිත්තක් නැහැ. දෙයක් තිබ්බොත් තමයි අතීතේ හරි අනාගතේ තියෙන්න පුළුවන් අතීතෙත් තිබිලා තියෙන්න පුළුවන්. හැබැයි දෙයක් නැත්තම් අන්න මේ මොහොතේ එහෙම දෙයක් අපිට හම්බ වෙන්නේ. අන්න අකාලික ධම හම්බ වෙන්නේ. මෙන්න මේ දර්ශනේ දකිනවා නම් පමණයි. එයයි දර්ශනේ. දර්ශනයටපත් වෙනවා කියන්නේ මෙන්න මේ මේ වෙනද විදිහටම පේනවා වෙනද විදිහටම ඇහෙනවා හැබැයි එකකටවත් අයිති නැති අවදිමත් ස්වභාවයක් අර හීනෙන් අවදිනවා වගේ විඥාන මායාවෙන් මේ හැම දෙයක්ම තියෙනවා කියලා පෙන්නුවත් ඒ ඒ සත්‍ය දකින්න කෙනාට ඒ මිදීමක් දැනෙනවා. ඒ මිදීමයි අවදිය. මෙන්න මේ මිදීමයි එතකොට මේ දර්ශනේ දකින්නවා කියන්නේ. එතනයි සම්මා දිට්ඨිය තියෙන්නේ. ඒ හීනේ ඇතුලේ සම්මා දිට්ඨියක් නැහැ. ඒ කියන්නේ අපි දකින මායාව විඥාන මායාව පොත මේසේ ඇඳ ඉර හඳ ගහ කොළ මේ සේරම තියනවා කියලා ගත්ත ලෝකෙක සම්මා දිට්ඨියක් නැහැ. දෙයක් තියෙනවා නම් එතන හොඳ ඒක නේ පින් කරන්නත් පුළුවන් ඒ දෙයෙන් පව් කරගන්නත් පුළුවන්. හැබැයි දෙයක් නැත්තම් පුඤ්ඤ පාප පහිනස්ස කියන තැනටයි ඇත්තටම එතනටයි මේ ධර්මයේ ගලන්නේ. ඇත්තටම ඔබ දැක්කොත් දෙයක් නැති බව ඔබට හොඳක් තියෙනත් නරකක් තියෙනත් දෙයක් තියෙන්න ඔබ හොඳ කරන්නත් නරක කරන්නත් දෙයක් තියෙන්න ඕනේ. හැබැයි මේක අවබෝධඥානයක්. මෙතන මෙතන කිසිම ගැටලුවක් ඇති වෙන තැනක් නැහැ. අර අසෘතවත් පු탁ජන භූමියේ මිත්‍යා දෘෂ්ටික භූමියේ ඇත කියන අන්තයෙන් දෙයක් නැහැ කියන එක නෙමෙයි. අපි හිතන දේවල්, අපි විඥාන මායාවක් ඇතුලේ ඉන්නවා කියන එක. අපි චක්කු විඥාණයෙන් එළියට යන්න බෑ. අපි වර්ණ හදාගෙනයි දකින්නේ. අපි ශබ්ද හදාගෙනයි මේ අහන්නේ. ඒතර අපි හදාගත්ත ලෝකයක් කියන්නේ මනෝ මනෝ ලෝකයක්. ඒකයි මනෝ පුබ්බංගම ධම්මා කියන්නේ. එහෙනම් අපි චිත්තේන නියති ලෝකේ සංකප්ප ලෝකයක් දකින්න ඕනේ. එහෙනම් අපි මේ ඇසුරු කරන්නේ අපිට පේන්නේ අපි හිතන්නේ හැම එකම සංකාර ලෝකයක්. ඒවා කොහෙවත් අපිට හම්බ වෙන්නේ මේකයි පරම සත්‍යය. මෙන්න මේ අපි අපි හදාගත්ත ලෝකේ සම්භූත වුණු ලෝකේ කොහෙවත් නැති බවයි බුදුන් වහන්සේ හෙළි කරන්නේ. එයයි පෙර නොඇසු විරුදාම්. එහෙනම් බාහිර තියෙන දෙයක් නැහැ කියන එක නෙමෙයි අපි හිතන දේවල් කොහෙවත් නැහැ කියන එකේ ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. ඉතින් මේක බොහොම වටිනවා මේ ධර්මයේ අහනවා නම් කෙනෙක් ඒ පරම සත්‍ය අභිබවා යන්න කිසි කෙනෙකුට බෑ. ඒ සත්‍ය නම් සත්‍යයි. මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් ඉන්නවා නම් ඒකයි අපි කිව්වේ. ඒ කෝටි 800ම විඤ්ඤාණ මායාවෙන් එහාට යන්න බෑ කියලා. ඒ විඤ්ඤා තම තමන්ගේ සිතේ තියෙන දේ තමයි එළියෙන් පෙන්වන්නේ. වර්ණ අපි හදාගත් එකක්. ශබ්ද අපි හදාගත්තේ. ඒව කොහෙවත් නැහැ. ඒව ඇත්තට මෙතන සබාධාමේ න්‍යායකටයි මේක මැවෙන්නේ. ඒ න්‍යාය අවබෝධ කරන එකයි ධර්මය අවබෝධ කරනවා කියන්නේ. ධර්මය කියන්නේ දෙයක් නැහැ කියන එකමයි. දෙයක් නැති බවමයි ධර්මතාවය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මං අසති ඉදං නහෝති ඉමස්ස උප්පජ්ජා ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන්නේ මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ මේ ඉපදුණු කල්ලි මේ උපදී මේ නිරුද්ධුණු කල්ලි මේ නිරුද්ධ වේ කියන්නේ සමීකරණයක් හා සමානයි නමුත් මේ සමීකරණය මොකද්ද තේරුම දෙයක් නැති බවයි මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ මේ ඉපදුණු කල්ලි මේ උපදී මේ නිරුද්ධුණු කල්ලි මේ නිරුද්ධ වේ එතකොට මේක තේරෙනව නේද කියනකොටම දෙයක් නැහැ කියලා ඔව් දෙයක් නැහැ. ඒ නැහැ කියන එක තමයි මේ කියන්නේ. එයයි පටිච්ච සමුප්පාද ධම්මේ සුධම්මේ කියන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරනවා කියන්නේම අන්න දෙයක් නැති බව අවබෝධ කරන එකමයි. එයම අවිද්‍යාව දෙයක් කර ගැනීමයි. එහෙනම් පොත තියනවා කිව්වොත් ඒ ආරම් අරමුණේ එතන තියෙනවා ශබ්ද වර්ණ එකතු වෙලා පොත කියනකොට එතන තියෙනවා සංඛාරා එකතු වීම. එකතු වීමම සංඛාර කියන්නේ. ඒකමයි විඥානේ දැන ගැනීම. ඒකමයි අවිද්‍යාව. ඒකමයි ආයතනය කියන්නේ. ඒකමයි දෙයක් කියලා අර ස්පර්ශය මනෝ විඥානේ පේනන වේදනා සංඥා සංඛාරෝස්සේ දැන ගැනීම. එයයි උපාදානේ, එයමයි තණ්හාව, එයමයි බන්ධනේ, එයමයි ජාජ්ජරා මරණ ශෝක පරිදේ. දෙයක් තියෙනවා. පටිච්ච සමුපාදෙම තියෙන්නේ මේ අරමුණේ. එයයි ෂණ සම්පත්තියේ ෂණේ දැකීමයි. ඒ ෂණේ දකිනම් අන්න ෂණ සම්පත්තිය ඇතිහුට එක්ෂණික සිතක උදේවැය දකින්නාට. සම්මුතිය තුල මරණය හමුන වේ කිව්වේ ඒකයි. එතකොට මේ මරණය ඇත්තක්ද නෑ බොරුවක්. පුංචි කාලේ අර දෙයක් වල්නකොට අපිට දාපු shabdය තමයි මරණය කියන්නේ. නමුත් කවුද මැරෙන්නේ? කොහෙද ඉන්නේ කෙනෙක්? එක හිතක් දිගටම පවතිනවද? නෑ. ඒ සිතත් එතනම හටගෙන නිරුද්ධ වෙනවා. කවුද ඉන්න කෙනෙක්? ආත්මයක් කොයි තියෙන්නේ? ආත්මයක් හම් වෙන්නෙත් නෑ. කෙනෙක් ඉන්නවද? ඉන්න කෙනෙක් හම් වෙන්නෙත් නෑ. මේ මොහොතේ මේ ෂනේ සිතක් හටගෙන නැති වෙනවා කියන්නේ මේ මොහොතේ මේ ෂනේ ප්‍රසාදයක් ඇති වෙලා නැති වෙනවා කියන්නේ අන්න ස්පාක් එකක් වෙනවා එච්චරයි. ප්‍රසාද වෙනවා කියන්නේ ස්පාක් වෙනවා කියන එකයි. එහෙනම් ආලෝකයට නේ ප්‍රසාද වෙනවා සබ්දයට ප්‍රසාද වෙනවා ගන්ධයට ප්‍රසාද වෙනවා රසයට ප්‍රසාද වෙනවා උණුසුම සීතල තද ගතියට ප්‍රසාද වෙනවා ඒ වගේම අර මනෝ ප්‍රසාදෙත් වෙනවා ඒක මේ ශබ්ද වර්ණ සියල්ලම එකතු වෙලා දෙයක් කියලා පේන්නවනම් ඒ දේවල් අපිට නැවත නැවත නැවත නැවත අර බම්බරේ කැරකෙනවා වගේ නැවත ඒමක් සිද්ධ වෙනවා ඒකටයි මනෝ විඥානය කියන්නේ මෙතන මනෝ කියලා මේ මොලේ ඇතුලේ එහෙම මේ ඇඟ ඇතුලේ කොහෙවත් මේ කතාව පනවන්න එපා මේකට තැනක් නැහැ ඇත්තට මේ මේ ධර්මතාවය අවබෝධ වුණොත් කිසිම දෙයකට මේ පදාර්ථ කියලා දෙයක්වත් හම්බ වෙන්නේ මේ හොඳ මේ මන අවබෝධයක් මේ තුල ඇති වෙනවා. හොඳින්ම මේ සියල්ලම ලීලා යනවා. ඒතර මාළුක්‍ය පුත්‍ර සූත්‍රය තුල මේ මාළුක්‍ය පුත්‍ර කියන්නේ වයසකම භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේම කියනවා මේ දිරුයෙන් මේ මේ මේ සූත්‍රය තුලම අපිට දකින්න ලැබෙනවා උන්වහන්සේම කියනවා වයසයි කියලා. බුදුන් වහන්සේම කියනවා තරුණ භික්ෂුවකට කුමක් කියම්ද ඔබත් මෙසේ ධර්මයේ විමසනවා නම් කියලා. එතකොට මාළුක්‍ය පුත්‍ර කියනවා මම සුගතයන් වහන්සේ සැකවෙයින් මට දහම් දෙසේ නම් දසනසේක්වා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් අරුත් දැනගන්නේම් නම් මැනවි මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට හිමිකරුවෙක් වෙමි. එතකොට මේ කියන්නේ මහා වයසක වයසට ගිය භික්ෂුන් වහන්සේනමක්. වයසක තෙරුන් වහන්සේනමක් මේ ඉල්ලීම කරනවා බුදුන් වහන්සේට මේ ගැඹුරු ධාම දේශනා කරන්න කියලා. මේකට වයසක් නැහැ කිව්වේ ඒකයි. මෙතන විඥාණයට වයසක් නැහැ. විඥානේ දැන ගැනීම මේ මොහොතේ අවුරුදු 7 වුණත් වයසක කෙනෙක් වුණත් අවුරුදු 120 වුණත් තරුණ වුණත් මහලු වුණත් කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා මෙතන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පෙසමුණත් මේ සිතක් තියෙනවා නම් ඒ සිතේ මිදීමකුත් තියෙනවා. මෙතනට ආගමක් නැහැ, જાතියක් නැහැ, ජම්මයක් මොකක්වත් අදාළ නැහැ. මෙතන සිතක් තියෙනවා නම් ඒ සිතේ මිදීමක් තියෙනවා. සිතක් තියෙනවා නම් එතන ගින්නක් තියෙනවා. අනේ ගින්න නිවෙන්නේ ඒ සිතේ සත්‍ය දැක්කොත් අන්න එතනයි මිදීම. එහෙනම් සිතින් මිදෙන මග, දුකින් මිදෙන මග, නිවන් දකින මග, එයයි නිස්සාරණ මග. දැන් ඔබට මේ මාළුක්‍ය පුත්‍රට මාළුක්‍ය පුත්‍ර තෙරුන් වහන්සේට බුදුන් වහන්සේ පැහැදිලි කරන මේ ධර්ම කාරණාව අපි ඔබට නිතරම මේ දර්ශනේ දකිනකොට ඒ දකින දර්ශනය ගැන පැහැදිලි කරනකොට කියපු ටිකමයි වෙනදා විදියටම පේනවා වෙනදා විදියටම දැනෙනවා වෙනදා විදියටම දන්නවා වෙනදා විදියටම නේ ඇසෙනවා වෙනදා විදියටම දැනෙනවා හැබැයි ඒකකටවත් අයිති නැති ස්වභාවයක් අන්න අවදි වීගෙන එනවා. ඒකකටවත් අයිති නැති මිදීමක් අවදි වීගෙන එනවා. මෙයයි ධර්මයේ තුල තියෙන වටිනාම වාක්‍ය පෙළේ. එතකොට මෙතන බොහොම හොඳින් දකින්න මේ කාරණාව. තංකින් මඤ්ඤ මඤ්ඤති. මාළුක්‍ය පුත්ත යේතේ චක්කු විඥානේය රූපා. චක්කු විඥානේය රූපා යේතේ චක්කු විඥානේය රූපා. වෙනද විදිහටම දකිනවා. අද්දිට්ටා අද්දිට පුබ්බා එක අත් දකිනවා අද්දිට අද්දිට පුබ්බා නච පස්සසි අන්න කියනවා නච තේ හෝති පස්සේ යන්ති අත්තිතේ තත්ත චන්දෝවා රාගෝවා ප්‍රේමං වාතේ නො හේතං මේ සත්‍ය දකිනම් එතන වෙනද විදිහටම දකිනවා වුණත් ඒ දෙයක් නුදුටු ඉරුය. ඒ ධර්මයේ දකින කෙනාටයි ඒක ඒ අනිදස්සන විඥානයයි. ඒ පේනවා නමුත් ඒක ඊට එහා ගිය අවධියක් තුළ ඒ පෙනීම පෙනීමක් පමණක් වෙනවා. ඒ අවබෝධය ධර්මයේ දකිනකොටම වෙන්නේ මොකද්ද? වටිනාකම දැනෙන්නේ නැහැ. අන්න චන්ද රාගයක් ඇති වෙන්නේ අන්න එතනට ඇලීමක් ඇති වෙන්නේ අන්න බුදුන් වහන්සේම දේශනා කරනවා අත්තිතේ තත්ත චන්දෝවා රාගෝවා ප්‍රේමේ ඡන්දයක්වත් රාගයක්වත් එතනට ප්‍රේමයක්වත් එන්නේ කියන ඒ වචනේ ප්‍රේමං කියලාම තියෙනවා. වාති. ඡන්දයක්වත් රාගයක්වත් ප්‍රේමයක්වත් හෝ ඇද්ද අන්න මාළුකේ පුත්‍ර තෙරුණාසේ කියනවා නෝ හේතම් බන්තේ. එතන දෙයක් කියලා දැනෙන්නේ නැත්නම් ඡන්දයක් කොහෙන්ද රාගයක් කොහෙන්ද එතන අර චන්දරාගය දුර වෙනවා. ඒ කියන්නේ අභිනන්දති අභිවජති අජ්ජෝසාය තිට්ඨති කිව්වේ සාමාන්‍යයෙන් අසෘතවත් පෘථග්ජන කෙනාගේ ස්වභාවය තමයි දෙයක් කියලා ගන්නවා. අපි ඒක බැස ගන්නවා. ඒක වටිනාකමක් වෙනවා. ඒකට ඡන්දයක් වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. අසෘතවත් පෘථග්ජන මිත්‍යා දෘෂ්ටික භූමිය බාහිර ඇත්ත කරගෙන දෙයක් තියනවා කියලා හිතාගෙන. දරුවොත් ඉන්නවා, ගෙවලුත් තියෙනවා, සේරම තියෙනවා, මාත් ඉන්නවා, දුක් විඳිනවා. ඕක අසෘතවත් පොතක්ජන භූමිය. මිත්‍යා දෘෂ්ටික භූමිය. ඒ අයට කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයින් කියලා. ඒතර සම්මා දිට්ඨිය කොතනද තියෙන්නේ? දෙයක් නැති බව සත්‍ය දකිනවා. අන්න භව බෞද්ධයෙක් වෙනවා භව නිරෝධයක්. භවය කියන්නේ දෙයක් තියෙනවා. හැබැයි දෙයක් නැති බව දකිනවා නම් භව නිරෝධයක්. අන්න එහෙම වුණොත් බෞද්ධයෙක් වෙනවා. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙනවා. ඉතින් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවද සම්මා දිට්ඨියට එනවද කියන එක තීරණය වෙන්නේ මෙතනින්මයි. ආර්ය අෂ්ටාංග මාර්ගය හමුවන්නේත් මෙන්න මේ සම්මා දිට්ඨියට එීමෙන්. දිට්ඨිංච අනුපගම්ම සීලව එතනින්මයි එන්නේ දස්සන දර්ශනේ දකින්න තැනින්. එහෙනම් දකින්න ආර්ය අෂ්ටාංග මාර්ගෙත් නෑ බාහිර ඇත්ත කරගත්ත තැන. ඒකට කියන්නේ මිත්‍යා ආජීව කියලා. ඒ මිත්‍යා ආජීව මිත්‍යා දික්ඨිය මිත්‍යා සංකල්පය මිත්‍යා වාචා මිත්‍යා ස්කම්මන්තේ මිත්‍යා සතිය මිත්‍යා සමාධියක් තියෙන බව මතක කරන්න එපා. ඒ මිත්‍යා සමාධිය කියන්නේ සති නිමිත්ත වඩලා ඒ පැත්තෙන් පාවි පාවි ඉන්න එකටයි මිත්‍යා සමාධිය කියන්නේ. ඒක සම්මා සමාධියක් නෙමෙයි. සම්මා සතියකුත් නෙමෙයි. සම්මා ආජීවයකුත් නෙමෙයි. සම්මා වායමකුත් නෙමෙයි. ඒ වේදේ තුල නිගණ්ඨය කරපු දෙයි. අද භාවනා පන්තිවල කෙරෙන්නේ 90%ක්ම ওই දෙයමයි. ඉතින් ඒක දකින්න මහා නුවණින් ඒ පස්සක තවස කරපුවා නෙමෙයි බුදුන් වහන්සේ පෙරණ සුවිරු දහමත් දේශනා කරනවා. ඒ දර්ශන ඥාණයෙන් තමයි කවුරුවත් නෑ භාවනා කළා නිවන් දැක්ක බවට කිසිම සූත්‍රයක් අපිට හම්බ වෙලා නෑ. බුදුන් වහන්සේ දේශනා කළ තියෙන 84000ම සූත්‍ර පිටකේ අරන් බලන්න බුදු කෙනෙක් එසේ ඒ ඒ ඒ ස්වභාවය තුල ඒ යුගය තුල එසේ අවබෝධයටපත් උනත් ඒ පටිච්ච සමුපාදයේ මෙනෙහි කිරීම තුල සද්ධර්ම ශ්‍රවණය තුලයි ඒ නුවණින් විමසීම තුලයි මාර්ගඵල ලබන්නේ. කිසිම කෙනෙක් කිසිම කෙනෙක් නෑ මේ ධර්මයේ තුල අපිට හමු වෙලා භාවනා කළා නිවන් දැකලා. ඒක අපිට දකින්න ලැබෙනවා. ඔබ හොඳින් බලන්න. ඔබ හොඳින් අධ්‍යයනය කරන්න. ඔබටත් ඒක හමු වෙයි. හොඳට බලන්න ආනන්ද හාමුදුරුවත් එහෙම rahat වෙලා නැහැ. සක්මන් කරා නැහැ. ඒක අතහැරීමයි නිවන් දකින්න. ඔබ දකින්න මේක මහා නුවණි පටාචාරවත් නැහැ. යසෝදරාවත් නැහැ. නුවණින් දකින්න යසෝදරා මේ බිමට වතුර කාන් දෙනවා දැකලයි අරහත්ත්වයටපත් වෙන්නේ. ඔබ නියොනේ තේර තේරි ගා ඔක්කොම අධ්‍යයනය කරන්න තෙරුන් වහන්සේගේ සේරම අධ්‍යයනය කළ බලන්න කවුද ඉන්නේ කියලා. නැහැ කවුරුවත්. අඟුලිමාලවත් නැහැ. ඒත් කමටහනක් තියෙනවා. හැමතැනම මේ බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. දැන් බුදුන් වහන්සේ බුද්ධත්වයටපත් වෙලා ගාශීෂේ බෝධි මූලෙන් ඇවිල්ලා පස්වක තවුසන්ට එහෙනම් කියනවානේ මහණෙනි ඔහොම කරගෙන යන්න නිවන් දකින්නවා කියලා. නෑ. පුබ්බේ අනුසුතේ ධම්මේ සොය කරන එක වැරදි මෙනින්ම දෙයක් දේශනා කරනවා. අපි අපි සමතේ වඩන එක අපේ සිහිය විසිරෙන එක ඒකාග්‍ර කරගන්න එක ඒක වටිනවා. සාධනීය දේ සාධනීයයි. හැබැයි නිවන් දකින්නේ නිවන් දකින්නේ සමත පුබ්බංගමා විදර්ශනා භාවේ තබ්බං කියන්නේ විදර්ශනා වෙනුයි. කමතක කරන්න එපා. සමත විපස්සනා යුගන්දන් භාවේ තබ්බං කිව්වත් ඒ විදර්ශනාවේ. අතර මෙතන මේ වචන හෙදෙන්නේ අර හිත විසිරෙනකොට චිත්ත ඒකාග්‍රතාවේ බිඳ වෙනකොට ඇත්තට විදර්ශනාවක් සිද්ධ වෙන්නේ නැහැ. විදර්ශනාවක් සිද්ධ වෙනවා නම් එතන ඒ කාන්තේම සිත සත්‍ය දකින්න ඕනේ. එහෙනම් සිත සත්‍ය දකිනවා නම් ඒ සිතට සත්‍ය දකින්න 100ක් තියෙන්න ඕනේ. එහෙනම් එතන තියෙනවා අන චිත්ත ඒකාග්‍රතාව. ඒකයි බුදුන් වහන්සේ මහා සලායතන සූත්‍රයේ දේශනා කරන්නේ ඕනෑම චිත්ත ඒකාග්‍රතාවකින් නිවන් දැකිය හැකි මානෙනි කියලා. ඒකේ ධානය වලට ධ්‍යාන අවශ්‍යම නැති බවක් බුදුන් වහන්සේම ඒ භික්ෂුන් වහන්සේට පැහැදිලි කරනවා. එතනින් ඔබ රැවටෙන්න යන්න එපා. ඔය සමාධිය කියලා සමාධියම ඕනි කියලා හිතන අය ඉන්නවනේ. ඒ අය සමාධියම ගිහිලා ඉර වෙලා ඉන්නවනේ. ඒ දෘෂ්ටි වලට වැටෙන්න එපා. මෙතන එහෙම එකක් නැහැ. සිතට එන අරමුණේ සත්‍ය දකින්න එකයි නිවන් මඟ කියන්නේ. ඒද ඒකට මහා සිහියක් තියෙන්න ඕනේ. ඒකට ඉරියව්වක් නැහැ. පරයන්කේ වේවා, සක්මන් භාවනා වේවා කිසිම ඉරියව්වක් නැහැ සක්මනේද පරයන්කේද සතපිලාද මෙතන කිසිම සමහර වෙලාවට ඔබ ඉන්න වැසිකිළියේ ඔබ ඒ කට මූලික කෘත්‍යයන් කරනකොට පවා ඔබට මේ නුවණ පෑදෙන්න ඉඩ තියෙනවා. ඒක අපිට තේරෙනවා සතර ඉරියව්වෙන් තොරයි මේ අවබෝධය කියන එක නුවණ පෑදීමක්. මේ නුවණ කියන්නේ ආධ්‍යාත්මික දියුණුව කියන්නේ ඒක කරන කිසිම දෙයකට ඒ කටයුතු වලට අදාළ අතින් පයින් කරන එකක් නෙමෙයි. මේක අධ්‍යාත්මිකව නුවණ වැඩිවීමක්. ඒකට අවශ්‍ය වෙන්නේ දෘෂ්ටි වලින් මිදීම පමණයි. ඒ විවෘත මනසකට පමණයි මේ ධහම ගෝචර මේක සංගුත මනසකට ගෝචර වෙන්නේ නැහැ. අවිද්‍යාව කියන්නේ දෘෂ්ටිමයි. පුංචි දරුවා මේ ලෝකෙට එනකොට මුකුත් දන්නේ නැහැ. අනිත් අය සේරම දානේවා තමයි දෘෂ්ටි කියන්නේ. හැබැයි දෘෂ්ටි සුද්ධ කරනවා කියන්නේ ආයිමත් අර ප්‍රබෝසර සිතේ ස්වභාවයමයි. ඒක තමන්ගේම කටහිටක්. අතර මේ හැම දෙයකම සිද්ධ වෙන්නේ ඒකමයි. සියල්ල සුද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ දර්ශනය තමයි මේ සූත්‍රයේ තියෙන වටිනාම තැන දකින්න මහා නුවණින්. ඉතින් මේ සබ්බේ ධම්මනාලං අබිනිවේෂා කියලා අපි දැක්කා බාහ්‍ය සූත්‍රයේ ඒ උදාන වාක්‍ය තුල බුදුන් වහන්සේ පෙන්වන්නේ මේ කාරණේමයි. සිතිලි වල රිංගන කෙනාට මේ නිවන් මඟ වැහෙනවා කියන්නේ. ඉතින් හැම පැත්තෙම මේක අපිට දකින්න ලැබෙනවා. අභිනන්දති අභිවදති අජ්ජෝසහය තිට්ඨති කියන එක මෙතනදි දක්වනවා. මෙතන හොඳටම ඔබට දකින්න ලැබෙනවා. ඊගාව ඡේදයට එනකොට ඒක හම්බ වෙනවා. න ආර අභිනන්දනය නැ න අභිනන්දති න අභිවදති න අජ්ජෝසහය තිට්ඨති කියන එක. බැස ගන්නෑ කියන එක. ඒ කියන්නේ මේ මේ දැන් මේ මොහොතේ ඔබ දකිනවා නම් බිත්තිය කියලා. ඒ බිත්තිය කියන වටිනාකම නැති වෙන්නේ ඒ සත්‍ය දකින කෙනාට පමණයි. මේ සත්‍ය ඒ දර්ශන ඥානේ නැතුව කාටවත් අර පස්වක තවුසන්ටත් පැහැදිලි කරන්නේ බුද්ධ දර්ශනේ. ඒ බුද්ධ දර්ශනේ තමයි සමාජයට ගිලිහිලා තියෙන්නේ. ඇත්තටම මුළු සමාජයටම දේශනා කරන්න තියෙන්නේ බුද්ධ දර්ශනේ කුමක්ද කියන එකයි. බොහෝ අය දන්නේ නැහැ හේතුඵල ධර්මවත්. බොහෝ අය හිතන් ඉන්නවා මේ හොඳ දෙයක් කළා හොඳ තැනක මේක හේතුවේ මේක ඵලය කියලා. ඒ කර්මඵල භූමිය ඇවිලා අබෞද්ධෝත්පාද කාලෙත් තියෙන එක කොහෙද හේතුඵල ධමයක් තියෙන්නේ. හේතුඵල ධම කියන්නේ ශබ්ද වර්ණ මේ අසකන දිවන වශයෙන් එකතු වෙන ආත්මයක් ඇදෙනවා. මෙන්න මේ ආත්මයක් තමයි ඵලේ. හේතුව තමයි ශබ්ද වර්ණ. ඒකයි ඇස බුදුන් වහන්සේ හැමතැනම ඇස නිච්ඡ දංචද කියලා හරි. ආයතනවල උපතයි උපත මහණෙනි සලායතන නිරෝධයි නිවන මහණෙනි. ওই දෙකෙම පේනවා. එහෙනම් මේ ඇස කන දිවනාසයමයි ආත්මය හැදුනේ. ඒ ඇස කන දිවනාසය අවබෝධ කිරීමයි නිවන කියන්නේ. හරිම සරලයි ඔහොම බැලුවොත් හරිම සුන්දර කතාවක් පටලව ගන්න කිසිම ඉඩක් හම්බ වෙන්නේ නැහැ. හොඳට නූල් බෝලේ ලියනවා. සියල්ලම හොඳින් ගැලවිලා යනවා. ඇත්තටම තේරෙනවා. මේ ආත්මීය ආරෝපණය කොහොමද එන්නේ කියන එක විතරයි මෙනෙහි කරන්න තියෙන්නේ. කොහොමද මේ ආත්මීය දැනීමක් අපිට තියෙන්නේ කොහොමද මේ ආත්මයක් වගේ දැනෙන්නේ කියන ඔන්න ඔය අවබෝධය තුලයි සියලු කෙලෙස් නැසෙන්නේ. ඉතින් මෙන්න මෙතනත් මේ සත්‍ය අවබෝධය ඊට පස්සේ ප්‍රායෝගිකව දකින්න ඇති කියන්නේ. තංකීම් මඤ්ඤති මාළුක්‍ය පුත්ත අනේ දකින්න හැටි තංකීම් මඤ්ඤති මාළුක්‍ය පුත් ඒකිමයි අනේ දකින්න ආකාරය කියනවා යේතේ තක්ක විඥානය රූපා විඥානීය රූපා චක්කු විඥාන රූපයක්. යම් මේ රූපය ගැන කතා කරන්නේ අනිත් ආයතන හයම බුදුන් වහන්සේ පෙන්නනවා. මේ එක ආයතනයක් තමයි රූප ආයතනය කියන්නේ. તો චක්කු විඥාන ආයතනය. යේතේ චක්කු විඥාන රූපා අද්දිට්ඨා අද්දිට්ඨ පුබ්බා. ඒක අද්දක්ිනවා. ඒ අද්දකින නච පස්ස. අනේතනදි කියනවා බුදුන් වහන්සේ නච තේ හෝති. ඒ නුදුටු විරු ඒක දකින්න වුණත් ඒක අන්නේ මිදීමයි මේ කියන්නේ. නමුත් දකිනවා. නමුත් දකින දෙයක්ුත් නැහැ. අන්නේ අන්නේ දෙයක් නැති බව බුදුන් වහන්සේ හෝති කියන්නේ චතේ හෝති කියන එකම තේරෙනවා. පස්සේ යන්ති එතකොට නච්චතේ හෝති පස්සේ යන්ති අත්‍යතේ තත්ත ඡන්தோ අනේ දකිනම් අන්න ඡන්දේ දුර වෙනවා. තත්ත ඡන්தෝවා රාගෝවා ප්‍රේමෙන් වාති. ඡන්ද රාග ඒ ප්‍රේමේ දුර වෙනවා. ඒ <coughs> රාගයක් ද්වේෂයක් රාගයක් ඡන්දයක් ඇති වේද කියලා අහනවා. නොහෙතම් බන්තේ. අන්න. එසේ නොවේම. නොඇසු නොඇසු විරු ඊගාව ඡේදෙද කියනවා. තේරුම අපි මේ පරිවර්තනය පැහැදිලි කරන්නේ නොඇසූ විරු සෝත විඥාණය දත හේතු යම් මේ ශබ්දයෝ ඇද්ද නොද අසවුනම් අසන්නට තොපට සිතෙක් නොද වේනම් එහි තොපට ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් ඇද්ද වහන්ස නොවේ ආග්‍රහණේ නොකල ආග්‍රහණේ නොකල විරු යම් මේ ගන්ධයෝ වෙද්ද ඒ නොද ආග්‍රහණය කරවුනම් ආග්‍රහණය කරන්නෙමි සිතෙක් නොදවේ නම් එහිත ඔබට ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇද්ද වහන්ස ඒ නොවේම යම් ගඳක් යම් වර්ණයක් යම් ශබ්දයක් යම් දැනීමක් ඒ ධර්මයේ දකින්න කෙනාට එතන වර්ණය තුල දෙයක් අනු මිදීමක් ඇති වෙනවා. ශබ්දය තුල දෙයක් ප්‍රකට වෙලා බැස ගන්න නෑ. ඒ මිදීමක් ඇති වෙනවා. එතකොට ගන්ධය තුල ප්‍රකට වෙලා බැස ගැනීමක් නැහැ මිදීමක් ඇති ඒ වගේමයි දැනීමටත්. ඊට පස්සේ අස්සා ආස්වාද ආස්වාදනය නොකල අර ඊගොස් මේ කාය ප්‍රාසාදය කියන ජීව ප්‍රාසාදය ඊට පස්සේ කාය ප්‍රාස ආස්වාදය නොකල ආස්වාදය නොකල විරෝ ජීව විඥානය දත යුතු යම් මේ රසය වෙද්ද ඒ නොද ආස්වාදේ කරවුනම් ආස්වාදේ කරමි සිතක් නොදවේ නම් එහි තොපට ඡන්දයක් හෝ රාගයක් හෝ වේද ඒ නොසේ ඒ නොවේමයි නෝ ඊට පස්සේ කියනවා නෝ නොපැසි නොපැසි විරු කාය විඥානය අන්න කාය විඥානෙන් දැනීම ගැන කියනවා දත යුතු යම් පහසක් ඇද්ද ඒ නොද පුසස්නා වූනම් ඒ පුසින් නෙමි සිතෙක් නොද වේනම් තොපට ඡන්දයක් හෝ රාගයක් හෝ වේද නොවේමය. එතකොට මනෝ විඥාණයෙන් දත යුතු යම් දහම් මැද්ද අන්න මනෝ විඥාණයෙන් එන සිතුවිල්ලක් ගැන මේ කියන්නේ. ඒ සිතුවිල්ලටත් ඒකටත් ඇලෙන්නේ නැහැ කියන එක නොද දහම් වූ දැනේ ගැනී දැනගන්නේ මේ සිතක් නොදවේ නම් එහි තොපට ඡන්දයක් හෝ රාගයක් හෝ වේද නොවේමයි. ඊට පස්සේ කියනවා මාළුක්‍ය පුත්ත මෙහිත ඔබට දුටු ඇසුගත් දතයුතු දහම් අතුරෙන් දක්නා ලද්දේ දුටු පමණක්ම වන්නේය. අර දුටුවා නම් දුටුවා පමණ කියන දේත් මෙතනදී කියනවා. ඒතර ඒක සූත්‍රයෙන් ගන්න පුළුවන්. එත්තේච තේ මාළුක්‍ය පුත්ත දික්ඨ සුත මුත විඤ්ඤාත් විඤ්ඤාතබ්බේසු ධම්මේසු දික්ඨේ දික්ඨ මත්තම් භවිස්සති දුටු වානං ඒ දුටු තැනීම ඒ නිරුද්ධ වීමක්. දිත්තේ දිත්ත මත්තං භවිස්සති සුතේ සුත මත්තං භවිස්සති මුතේ මුත මත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති යතෝකෝ තේ මාළුක්‍ය පුත්ත දිත්ත සුතමත විඤ්ඤාතබ්බේසු ධම්මේසු දිත්තේ දිත්ත මත්තං භවිස්සති සුතේ සුත මත්තං භවිස්සති මුතේ මුත මත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති තතෝත්වං මාලුක්ක පුත්ත න තේන යතෝත්වං මාලුක්ක පුත්ත න තේන තතෝත්වං මාලුක්ක පුත්ත න තේන යතෝත්වං මාලුක්ක පුත්ත න තේන න නතේ තතෝත්වං මාලුක්ක පුත්ත නවිද නහුරං න උබෝ න උබ මන්තරං එසේවන්තේ දුක්ඛසාතේ එතකොට මෙයයි මහණෙනි දුකෙන් මිදෙන තැන කියලා. එතකොට එකලී තොපි අද මෙතන සිංහල පරිවර්තනය ගත්තොත් අසන දේ අසුණු දෙයක් නැහැ, දටුණු දැනුණු දේ දැනුණු දෙයක් නැහැ. එතකොට සිතුණු දේ සිතුණු දෙයක් නැහැ. දෙයක් නැති බව. එතකොට දන්නාලද්දේ දැකීම පමණි. එතකොට ඊට පස්සේ එනවා යම් කාලයක තොපි එයින් රාගයක් නොවන්නා වුණා මාළුක්‍ය පුත් එකල්ලි එහි තොපිට තොපි එහි නොපීටි වන්නාහුය මාළුක්‍ය පුත් යම් කලක තොපි එහි නොපීටි වන්නා වුනම් මාළුක්‍ය පුත් එකල්ලි තොපි මෙලවත් නොවන්නාහුය පරලොවත් නොවන්නාහුය දෙලොවම නොවන්නාහුය මෙයම දුකේ කෙලවරයි එතකොට මෙන්න මෙතන යතෝ තවා මාළුක්‍ය පුත් න තේන තතෝ त्वा मालुक पुत्र न विद न हुरा न उभो चांतिम न न विद न हुरा न උබෝ උභයමන්තරං ඒසේවන්ත දුක්ඛසාති කියනකොට මෙලවත් මිදිලා එලවත් මිදිලා කියනකොට මේ දෙලොවම නොවන්නාහුයි කියනකොට පරලවත් මෙලවත් නොවන්නාහුය පරලවත් නොවන්නාහුය දෙලොවම නොවන්නාහුය කියනකොට මෙන්න මෙතන පොඩ්ඩක් ඔබට පැහැදිලි කරන්න ඕනේ. හොඳට බලන්න මෙතන ධර්මතාවය. දැන් මෙලව කියන්නේ මොකද්ද? මේ ලෝකේ කියන්නේ එතකොට මෙලොවක් කියන්නේ අපි ඇහෙන් අපි ඇසින් බලලා මේ ආයතන වලින් හදාගත්ත ලෝකය තමයි මේ ලෝකය කියන්නේ. ඒ කියන්නේ මේ පුටුව, මේසේ, දරුවා, ගෙවල්, ඉර හඳ මේ සේරම අපි ශබ්දයේ වර්ණ එකතු කළානේ අපි ආයතනෙන් දෙයක් කියලා ගත්තානේ. අන්න මේ ලෝකේ. ආයතනෙන් හදාගත්ත ලෝකය තමයි මෙලොව. එතකොට ඒක ඇත්ත කරගත්තොත් තමයි මේ ලෝකේ ජීවත් වෙනවා කියන්නේ මෙලොව ඉන්නවා කියන්නේ. එතකොට පුටුව මේසේ ඇඳ දරුවා ගෙවල් දොරවල් මේ හැම එකම මේ ආයතනවල shabdටක් තියෙනවා. කපුටගේ shabd, ලේනගේ shabd, හුලගේ shabd. එතකොට වර්ණටක් තියෙනවා. එතකොට ගන්ධයටක් තියෙනවා. මේක පිච්ච මලේ සුවඳ, මේක රෝස මලේ සුවඳ, රසටක් තියෙනවා. මේක අන්නාසි රස, මේක දිවුල් රස. මේක දැනීමටක් තියෙනවා. මේක සීසී, මේක පහසයි, මේක සීතලයි, මේක උණුසුමයි. ඒතර මෙන්න මේ මේ ලෝකේ ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේ දැනීම එක්ක ආයතන ටික පිනවන එක. ආයතන ටික නඩත්තු කරන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. දැන් අපි සැප විඳිනවා කියන්නේ ආයතන ටික දැන් අපි ගත්තොත් වර්ණ දැන් වර්ණ පිනවන ආයතන පිනවන. එතකොට ශබ්ද පිනවන. එතකොට ගන්ධයෙන් පිනවනවා. එතකොට රසයෙන් පිනවනවා. එතකොට උණුසුම සීතල තද ගති. දැන් මේ ආයතන ඇස කන දිව කය මන පිනවන එක තමයි සැප විඳිනවා කියන්නේ. සැප විඳිනවා කියන්නේ ආයතන පිනවන එක. එතකොට ආයතන වලින් හදාගත්ත ලෝකය තමයි මේ ලෝක කියන්නේ. එතකොට ආයතන ආයතන පිනවන එක තමයි සැප විඳිනවා කියන්නේ. එතකොට මේ ආයතන වල පිනවීම නැති වෙනකොට කියනවා දුක් විඳිනවා කියලා. එතකොට දැන් මේක සම්පූර්ණම කෙනෙක් පුජ්‍යලයේ කතාවක් නෙමෙයි. මේක සලායතන වල කතාවක්. මෙතන ආත්ම දෘෂ්ටියක් තියෙන මේ මමයි කියලා ගැට ගන්න එක. අර අපි ඔබට කිව්වනේ හිතට තිබහා වුණාට හිතට වතුර බොන්න බෑ හිත බඩකිනේ කිව්වට හිත බත් කාලත් නෑ හිත ඇවිදිනවා කිව්වට හිත ඇවිදලත් නෑ. එතන හිත කියන්නේ මොකද්ද? දැන් දැන් කටට දානවා බඩට යනවා එළියට යනවා. දැන් වතුර බිව්වේ කවුද? හිත කියනවා මම බිව්වයි කියලා. දැන් ඒක දෘෂ්ටියක් නේද? ඒක දෘෂ්ටියක් මායාවක්. එක සිතුවිල්ලක් පමණයි. එතකොට බලන්නකෝ දැන් කටට බත් දානවා නේ බඩට යනවා එළියට යනවා. එතකොට කියනවා මම් බත් කෑවයි කිය. එතකොට කියනවා හිතට බඩ කිනි වුණාට හිතට බත් කන්න බෑ කිය ඔන්න ඕක නිසයි. මේ හිත හිතනවා විතරයි. මම කෑවා කියලා හිතනවා. මම වතුර බිව්වයි කියලා හිතනවා. මම ලස්සනයි කියලා හිතනවා. මම වයසයි කියලා හිතනවා. මම ඇවිදිනවා කියලා හිතනවා. මම ඉව්වයි කියලා හිතනවා. මම මේවා කරයි කියලා හිතනවා. මං අර ළමයට සැලකුවයි කියලා හිතනවා. මට මේගොල්ලෝ සලකන්නේ නැහැ කියලා හිතනවා. එතකොට මේ හිතනවා. හිතනවා. මේ හැම එකම හිතනවා. ඒ හිතනවා කියන එක එතකොට කොහෙවත් තියෙන එකක්ද? නෑ. ඒතකොට හිතන එක වෙනස් කරන්න පුළුවන් නේද? අන්න බලන්න. මේක මායාවක්. මේක සක්කාය දෘෂ්ටිය. ඒ මම ඉන්නවා කියන ගත්ත දෘෂ්ටියයි සක්කාය දෘෂ්ටිය. සියල්ලම තියෙනවා කියලා ගත්ත දෘෂ්ටිය, ඒක තුල මමත් ඉන්නවා කියලා ගත්ත දෘෂ්ටිය අන්න සක්කාය දෘෂ්ටිය. මෙන්න මේක දකින කෙනා සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා. අන්න සෝතාපන්න වෙනවා. සෝතාපන්න මාර්ගයට එන්නේ ඔන්න ඔතනින්. සෝතාපන්න ඵලයටපත් වෙන්නෙත් ඔන්න උතනින්. ඒ සැක සංකා විචිකිච්ඡා නැතිනම් අන්න ඒ කාන්තේම මේ ධර්මයේ දකිනම් මේ දර්ශනේ දකිනම් අන්න ඒ කාන්තේම සුගති පරායනයි. නියත සම්බෝධි පරායනයි. වෙන මගක් නෑ ඒකයන මග්ගෝ අයම් භික්කවේ කියලා සතර සතිපට්ඨානේ තුල පෙන්වන්නේ මේ කාරණාවයි. ඒ කායනුපස්සනාව, වේදනානුපස්සනාව, ඒ චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියන්නේ කුමක්ද? කායනුපස්සනාව කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානමයි. ස්කන්ධෙමයි. ස්කන්ධෙමයි දෙයක් කියලා ගත්තේ මෙලොව හැදින හැටි ඒ කියන්නේ. මෙලොව පරලොව හැදෙන හැටි මේ කියන්නේ. ඒ කියන්නේ කායනුපස්සනාව කිව්වේ අන්න රූපේ එතන කෙනෙක් නැති බව දැක්කා. අන වේදනානුපස්සනාව වේදනාවට හිමිකාරයක් නැති බව දැක්කා. අන චිත්තානුපස්සනාව වේදනා සංඥා එකතු වෙලා හැදුණු අර ශබ්ද වර්ණ සේරම එකතු වෙලා ආයතන විඥාණයෙන් මනෝ විඥාණයෙන් දෙයක් කියලා ගත්ත දෙයක් නැති බව දැක්කොත් අන චිත්තානුපස්සනාව. අන්න එතනම දැක්කා ඇස කියන ආයතනේ ආයතන කෘත්‍යයක් වෙනවා. අන්නේ ආයතන කෘත්‍යෙන් දෙයක් කියලා ගත්තොත් අන්න එතන මමත් ඉන්නවා කියලා දත්තා. හැබැයි දෙයක් නැත්තම් මමත් නැහැ කියලා දැක්කා. අන්න ධම්මානුපස්සනාව ධර්මතාවය දැක්කා. දේකුත් නැහැ කෙනෙකුත් නැහැ. ඔන්න සතර හතිපට්ඨානේ වඩන විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කිව්වේ ලෝකයක් නැති බව දකින්නයි සතර සතිපට්ඨානේ වඩන්නේ අන්න එහෙම වුණොත් තමයි දුකෙන් මිදෙන්නේ විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කායේ කායानुපස්සේ විහෙරති වේදනාවේ වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කිව්වේ අන්නේ නිසයි. එතකොට සතර සතිපට්ඨානයේ යමෙක් වඩනවා කියන්නේත් මේකමයි. සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේත් ඒකමයි. එතකොට ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේත් ඒකමයි. එතකොට උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය කියන්නේත් එයමයි. එතකොට ආර්ය අර ආර්ය අර ආර්ය රකින්න සීලේ ඒ ආර්ය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හමුවන සීලය ඒ හැම දෙයක්ම කියන්නේ මේ සත්‍විස් බෝධිපාශික ධර්මම වැඩෙන්නේ මෙන්න මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තරයි එයයි ආර්යානන් දස්සාවි ආර්ය ධම්මේසු කෝවිදෝ ආර්ය ධම්මෝ විනයෝ කියන්නේ මෙන්න මේ ආර්ය විනයට අනුගතයි කියන්නේ අන සත්පුරුෂානන් දස්සාවි සත්පුරුෂ ධම්මේසු කෝවිදෝ සත්පුරුෂ ධම්මෝ විනයෝ කියන එකම තැනයි එකම ධර්මයයි ඒෂණයයි ඒෂණේ දැකීමයි ඒයි ෂණ සම්පත්තිය දුර්ලභම් manussත්වං ඒක සතෙකුට වැටහෙන්නේ දුර්ලභං සද්ධර්ම ශ්‍රවණං සද්ධර්මයේ තුලයි එය ඔබට හමුවන්නේ දුර්ලභං ෂණ සම්පත්තියයි ඒ ඔබ අත්දකින්නේ අන්න එයයි දුර්ලභ කාරණා දුර්ලභං පතිරූප දේශ වාසය කියන්නේ මේක මේ ලෝකේ ජනගහනය කෝටි 800ක් හිටියට බොහොම ටිකයි නියපොත්තට ගත්ත පස් ටික වගේ බොහොම ටික දෙනාටයි හමුවන්නේ මේ සුගති පරායන වෙනවා කියන එක ලේසිපාසු කටයුත්තක් නෙමෙයි. ඇත්තටම කිව්වොත් මේ ධර්මය අවබෝධ වෙනකොට මෙතනම සියල්ල අවබෝධ වෙලා දුකෙන් මිදෙනවා. අපි දේශනා කරන ධර්මය නම් කිසිම මොහතක නිවනටම අනුගත වෙලා තියෙන්නේ. ඒ කාන්තේම නිවන දක්වාම යනවා. ඒ කාන්තේම නිවනින්මයි සැනසීම ලබන්නේ. සියලු සත්වයෝ නිවනින්ම සැනසීම ලබන්නා ලබත්වා කිව්වා වගේ මේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ සියලු සත්වයන් නිවනින්ම සැනසීම ලබනව අවබෝධය තුල්නොයි. ඒ වෙන සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධ කියන්නේ කෙනෙක්ද? සිද්ධාර්ථ කයද? නැහැ. බුද්ධ කියන්නේ ශුන්්‍යතාවයට. ඒ ශුන්්‍යතාවය කියන්නේ චේතෝ විමුක්තියයි. අනිමිත්ත ශුන්්‍යතා ප්‍රණීතයි. දෙයක් නැති බවද? නැහැ. හිතන දේවල් නැති වෙන්නේ. හිතන දේ සත්‍ය දකින්නවා දෙයක් නැති බව. අවබෝධ කිරීමක් තියෙනවා මේ ශුන්්‍යතාවයේ. අනිමිත්තයි ශුන්්‍යතයි අප්‍රණිත චේතෝ විමුක්තියයි මේ තුල සිදුවයි. අන්න ඒතං සාන්තං ඒ අවබෝධය ඇතිනම් අන්න දරතයක් නැහැ, වෙහෙසයක් නැහැ. අන්න ඒමයි සාන්ත, ඒමයි ප්‍රණීත. ඒතං සාන්ත, ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ කියන තැනට එනවා. එතකොට මෙන්න මෙතන ඊටාම වටිනා තැනක් මේ පෙන්නපු තැන මෙලව මොකද්ද පරලව මොකද්ද ආයතන වලින් හදාගත්ත ලෝකයේ මෙලව ඒ ආයතන මේ මේක දකිනවා නම් මේ දර්ශනය දකිනවා නම් එතකොට මේ ආයතන ටික දකිනවා යමක් අරමුණක් එනකොට මේක මෙලව දකිනවා දෙයක් කියලා ගත්තොත් ඒ මේ ලෝකේ හැබැයි ඒක මිදීම දැක්කොත් අන්න පරලෝ අන්න මෙලව අන්න පරලෝ දැක්කද බුදුන් වහන්සේම පෙන්නනවා මේ මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රය තුළ ඔබට දකින්න ලැබෙනවා මෙලවත් පරලවත් දෙලොවම මිදෙන ආකාරය මාළුක්‍ය පුත්‍ර යම් කලක තොපි එහි නොසිටියේ නම් මෙලවත් නැත. එහි නොසිටී නම් වන්නාහු නම් මාළුක්‍ය පුත්ත එකල්ලි තොපි මෙලවත් නොවන්නාහුය. පරලොවත් නොවන්නාහුය. ඒ කියන්නේ මෙලවත් මිදෙන තැන අන්න පරලොව මෙලොවින් මිදෙන තැන එහිත් නොවන්නාහුය කියලා කියනවා. නොවන දෙලොවම නොවන්නාහුය. මෙයම දුකේ කෙලවරයි කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මෙතන ඊටාම වටිනා වටිනා තැනක් මේ ඡේදයේ තියෙනවා. එච්චච තේ මාළුක්‍ය පුත්ත දික්ඨ සුතමුත විඤ්ඤාතා බේසු ධම්මේසු දික්ඨේ දික්ඨ මත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති යතෝකෝ තේ මාළුක්‍ය පුත්ත දික්ඨ සුතමුත විඤ්ඤාත බේසු ධම්මේසු දික්ඨේ දික්ඨ මත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති තතෝ ත්වං මාළුක්‍ය පුත්ත නතේන එහිත් නැත්තම් ඔබ මෙහිත් නැහැ නතේන යතෝ ත්වං මාළුක්‍ය පුත්ත නතේන තතෝ ත්වං මාළුක්‍ය පුත්ත න තත්ත යතෝ ත්වං මාළුක්‍ය පුත්ත න තත්ත තතත්වා මාළුක පුත්ත නවිද නහුරං නෝබෝ උබයමන්තරං ඒසේව නේතා දුක්ඛසාති. ඉතින් මෙයයි මහණෙනි දුකෙන් මිදෙන මඟ. ඉතින් මේ ටික අහලා මාළුක්‍ය පුත්ත මෙතනදී කියනවා වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් සැකවින් වදාළ මේ දේශනාවේ අරුත විතර විසින් මම මෙසේ දනිමි. එතකොට ඉමස්ස ක්වාම් භන්තේ භගවතා සංකිත්තේන බාසිතස්ස එවං එවං චිත්තා රේන අත්තං ආජානාමි. එතකොට මේ මානුක පුත්ත මෙන්න මෙහෙම දෙයක් කියනවා. රූපය දැක ප්‍රිය අරමුණේකයි මෙනෙහි කරන්නෙහිුගේ සිහිය නටුයේ වෙහසින් ඇලුණු සිත් ඇත්තේ විඳි. එය ගිලගෙනද සිටී. අර රූපය ඇලුණු කෙනාගේ දැන් අර රූපය ඇලුණු කෙනාගේ රූපය දැක ප්‍රිය අරමුණකයි ඒක ප්‍රියයි කියලා ඒකට ඇලෙනවා නම් එතන මෙතනද කියනවා රූපං දිස්වා සති මුට්ටා පියනි පිය නිමිත්තං මනසි කරෝතෝ සාර සාරත්ත චිත්තේන වේදේති තත්ත අජ්ජෝසායතිට්ඨති අනේකට බැස ගන්නවා. තස්ස වඩ්ඩಂತಿ වේදනා අනේකා රූප රූප සම්භව අභිජ්ජාච විහෙසාච චිත්ත සමුප්පඤ්ඤති එවං ආචින්නතෝ දුක්ඛං ආරා නිබ්බානං උච්චති එතකොට මෙතනදී අර මනාකොට පැහැදිලි කරනවා වේදේති තත්තං අජ්ජෝසාය තිට්ඨති කියන එක. එතකොට යමක් ඒ විඳීමට යම් රූපයෙන් යම්කිසි අරමුණක් එනවනම් ඒ අරමුණේ විඳීමකටපත් වෙනවනම් එහි බැස ගන්නවා අජ්ජෝසාය අභිනන්දති අදිවදති අජ්ජෝසාය තිට්ඨති කිව්වේ එහි බැස ගන්නවා නම් එතකොට තස්ස වඩ්ඩන්ති අනේක ඒ ඒ රූප ඒ රූපෙට ඇලිලා ඒ රූපෙට බැසගෙන ඒ දැඩි ලෝභයට හේතු වෙනවා කියන එක මෙතනදී රූපේ දැක පිය අරමුණකයි මෙනෙහි කරන්නා වූගේ සිහිය නටුවේ විශේෂයෙන් ඇලුණු ඒ සිත් ඇත්තේ විඳි ඒ ගිලගෙනද සිටි. ඒ කියන්නේ මෙතන අරමුණක් ඇති වෙනකොට ඒ අරමුණට අර අර බැසගත්තොත් අභිනන්දනය කරන්න ගියොත් අන්න එතනයි ඒ රැවටීම එතකොටයි එතනයි ඔබ ලෝකෙට බැස ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ තුල අගයක් ඇති වෙනවා තණ්හාවක් උපදිනවා. ඒ අභිනන්දනය කරනවා කියන්නේ තණ්හාවමයි. ඔහුට රූපේ නිසා හටගන්නා නොඑක් වේදනාව වැඩෙත්. දැඩි ලෝභයේද වෙහෙසද වැඩෙත්. නොහොත් දැඩි ලෝභයක් ලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන ඈතයයි කියනු ලැබේ. එතකොට ඊගාවට කියනවා shabdය ගැන. දැන් මෙතන සද්දං සුතවා සති මුට්ටා පියං නිමිත්තං මානසිකරවතු අර විදියටම කියනවා. එතකොට රූපයට බැසගත්තොත් ඒ නිසා දුක ඇති වෙනවා කියන එක. එතකොට මෙසේ දුක් රැස් කරන්නා උට නිවන ඈතයි කියන එක. එතකොට එතකොට එතන ඒ විදිහටම කියනවා දැන් අනිත් ආයතන 6ටත්. එතකොට ශබ්දේ නිසා යම් අරමුණක් හටගත් ශබ්ද අරමුණක් හටගනේද ඊට ඇලෙයිද ගන්ධය නිසා යම් ග්‍රාණ අරමුණක් හටගනේද ඊට ඇලෙයිද රස නිසා යම් ජීව ඒ රස අරමුණක් ඇති වේද ඊට ඇලෙයිද පහස නිසා යම් පහස අරමුණක් ඇති වේද ඊට ඇලෙයිද එතකොට දහම් නිසා ඒ කියන්නේ මනෝවිඤ්ඤාණයෙන් එන ඒ සිතුවිලි නිසා යම් ඇලෙයිද ඒ සිතුවිලි වලට ඊට බැසගනීද ඒ දුකටම වැටේ කියන එක ඊට පස්සේ ඔන්න ඔතනදී නැවතත් පැහැදිලි කිරීමක් කරනවා. සිහියෙන් යුත් හේතෙමේ රූපේ දැක රූපෙහි නොඇලේ. ඔන්න එතනදී කියනවා සිහියෙන් යුත් හේතෙමේ දැන් මේකේ සත්‍ය දැන් කලින් කිව්වේ රැවටිලා ලෝකෙට බැසගන්න එක. දැන් මිදෙන එක ගැන කියනවා. සිහියෙන් යුත් හේතෙමේ රූපේ දැක රූපෙහි නොඇලේ. නොඇලෙනු සිත් ඇත්තේ විඳි. ඒ ගිලගෙනද නොසිටි රූපේ දක්නා උද වේදනාව සෙවුනාවුද ඔහුගේ දුක හා කෙලෙස් යම්සේ ගෙවේද රැස් නොවේද හේතමේ සිහි ඇත්තේ එසේ හැසිරේ. මෙසේ දුක් බැහැර කරන්නාහුට නිවන ළඟයයි කියනු ලැබේ. කලින් කිව්වා ඒ ඒ ආරම්මණයට රූප ආරම්මණයට බැසගත්තොත් එතන නිවන දුරයයි කියුවා. එතන ඒකට අභිනන්දනයට ගියොත් දැන් න අභිනන්ජති කියලා අනිත් පැත්තට එනවා න අජ්ජෝසායතිට්ඨති කියන තත්. ඒ කියන්නේ ඒකට බැසගත්තේ නැත්තම් ඒ නිවනට අගය කියලා පැහැදිලි කරනවා. එතකොට ඒක සූත්‍රේනුත් පැහැදිලි වෙනවා. න සෝ රාජ්‍යති. ඒ කියන්නේ ඒකට ඒ කියන්නේ රජණය කරන්නේ නැහැ. ඒක ඇලෙන්නේ නැහැ. න සෝ රාජ්‍යති. රූපේසු රූපං දිස්වා පතිස්සතෝ චිරත් චිත්තා විරත් චිත්තා වේදේති තංච නා න ජායස් න ජායස් අරාජ්‍යෝ සාය තිට්ඨති කියන එක අනිත් පැත්තට කියනවා න ජායසා තිට්ඨති යතහස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදං කීයති නොපීජි නොපචයති ඒවන්සෝ චරති සතෝ ඒවන් අපචින්තෝ අපචීනතෝ දුක්ඛං සන්තිකේ නිබ්බාණං උච්චති. එතකොට ඒ විදිහටම කියනවා. ඉතින් නසෝ රජ්‍යති ඒක රජනේ කරන්නේ රූපේසු රූපේට ඇලෙන්නේ නැහැ රූපං දිස්වා පතිස් පතිස්සතෝ එතකොට රූපේ පතිත පතිත වෙන්නේ නැති බව ඒ විරන්ත චිත්ත ඒ කියන්නේ නොඇලුණු සිත් ඇත්තේ ඒ ගිලගෙන නොසිටි ඒ රූපේ දක්නාවුද ඒ කියන්නේ රූපන්දි ස්වરૂපේ දක්ෂනාවද පතිසතෝ විරන්ත චිත්තෝ වේදේති තංච න අජෝසාය තිට්ඨති නජාස නජායස තිට්ඨති එතකොට ඒකට බැස ගන්නෙ නෑ යතස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදං කීයති නොපි නොපිචියති ඒවාන්සෝ චරති සතෝ එතකොට මෙන්න මේ විදියට එතකොට යම්සේ ගෙවේද රැස් නොවේද ඒකට බැස නොගනීද ඒ හේතෙමේ සිහි ඇත්තේ හැසිරේ. ඒ සිහි ඇත්තේ හැසිරේ කියන එක ඒ චරිත කියන එක. එතකොට නොපචයති ඒකට රැස් වෙන්නේ නැහැ. ඒවන්සෝ චරිතී අනේසේ හැසිරෙන කෙනා සතෝ ඒවං අපචයන්තෝ අන්න ඒක රැස් වෙන්නේ නැහැ. දුක්ඛං සාන්තිකේ නිබ්බාණං උච්චති. අන්නේ නිවන ළඟයයි කියනවා. එතකොට මේ විදිහට ආයතන 6ටම අර විදිහටම මේ ටිකත් පැහැදිලි කරනවා. ඒ රූපේ බැසගත්තේ නැති කෙනා නිවනට ලං වෙනවා කියන එක ඊට පස්සේ නවතත් මේ විදිහට පැහැදිලි කරනවා වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් සැකවෙන් වදාහරලද ඒ දෙසුම්හි සියෙන් යුත් ඒතේ මේ අරමුණ ආ දැන් එතනදී සිතුවිලි වලටත් මිදෙන බව කියනවා. වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් සැකවින් වදාරලද ඒ දෙසුම් මේ අරුත විතර විසින් මම මෙසේ දනිමි. මාළුක්‍ය පුත්ත මැනවි මැනවි. දැන් මේ ටික මාළුක්‍ය පුත්ත තමයි අතරම අර අවබෝධ කරගත්ත ධර්මයේ පැහැදිලි කරා. එතකොට ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවා මැනවි මැනවි මාළුක්‍ය පුත්ත මා විසින් සැකවින් වදාළදේ මේ දෙසුම්හි අරුත විතර විසින් තොපි මනාකොට දේශනා කළා. බොහොම හොඳයි මාළුක්‍ය පුත්ත කියලා කියනවා. එතකොට ීමස්ස කෝ බාන්තේ භගවතා සංකිත්තේන බාසිතස්ස ඒවම් විතාරේන ඒතං අජ්ජානාමීති සාදු සාදු මාළුක්‍ය පුත්ත සාදු කෝ ත්වං මාළුක්‍ය පුත්ත මයා සංකිත්තේන බාසිතස්ස චිත්තාරේන අත්තං ආජානාසි. එතකොට මේ විදිහට බුදුන් වහන්සේ ඒක අගය කරනවා. ද එතකොට ඊට පස්සේ මෙතනදී කියනවා රූපය දැක ප්‍රිය අරමුණකයි මෙනෙහි කරන්නාවුගේ සිහිය නටුවේ වෙසසින් ඇලුණු සිත් ඇත්තේ විඳී. ඒ ගිලගෙනද සිටී. ඔහුට රූපය නිසා අටගන්නා නොඑක් වේදනාව වැඩෙත්. දැඩි ලෝභයේද වෙහෙසද වැඩෙත්. නොහොත් දැඩි ලෝභයෙන්ද වෙසසින්ද ඔහුගේ සිත පෙළේ. මෙසේ දුක රැස් කරන්නා උට නිවන ඈතයයි කියනු ලැබේ. රූපන් දිස්වා සති මුට්ටා පියං නිමිත්තං මානසිකරෝතෝ සාරත්ත චිත්තේන සාරත චිත්තෝ වේදේති තංච අජ්ජෝසාය තිට්ඨති තස්ස වදಂತಿ වේදනා අනේකා රූප සම් රූප සම්භව අභිජ්ජාස විහෙසාච එතකොට චිත්තම පහඤ්ඤති එවං අවි ආවි ආවිනතෝ දුක්ඛං ආරා නිබ්බාණං උච්චති. එතකොට මේ දුකට හේතුවයි කියලා බුදුන් වහන්සේ මේ රූපයට බැස ගැනීම දුකට හේතුවයි කියලා පවසනවා. ඊට පස්සේ සිහියෙන් යොත් හේතේ මේ දහම් දැන අරමුණුද දහමී නොයලේ නම් ඒ නොයලුණු සිත් ඇත්තේ ඒ ඒ නේ නොයලුණු සිත ඒ නොයලුණු සිතටයි එතකොට ඒ ගිල ගැනද නොසිටි ඒ දහම් දන්නාවුද ඒ වේදනා සෙවුනාවුද ඔහුගේ ඒ දුක් කෙලෙස් යම්සේ ගෙවේද නොරස් වේද හේතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි මෙසේ දුක බැහැර කරන්නා උට නිවන ළඟයි කියලා. බුදුන් වහන්සේ ඒ විදිහටම ප්‍රකාශ කරනවා. ඉතින් මේ මෙතන තමයි අපි දැනගන්න ඕනි වටිනාම තැන ඒ සත්‍ය ඥානයේ ඒ දර්ශනය ඒ බුද්ධ දර්ශනය තුළින් බාහිර ඇත්තක් නොවන බව සිතත් සත්‍යක් නොවන බව ඒ දැකලා මිදෙන තැන අන්න අර වෙනද විදිහටම පේනවා වෙනද විදිහටම ඇහෙනවා වෙනද විදිහටම දැනෙනවා වෙනද විදිහටමයි හැබැයි දැනුම නැති වෙලා නැහැ අන්ධ වෙලා නැහැ බීරි වෙලා නැහැ හැබැයි ඒ සෑම දෙයකින්ම මිදුණු අවධියක් ඇති වෙනවා. අන්නේ මිදුණු අවධිය තුළ රාග දේශ මොහ කෙලෙස් ඡය වෙනවා. එයයි ආරෂ්ඨාංග මාර්ගයේ ආරම්භයේ සම්මා දිට්ඨිය, එයයි දර්ශනයටපත් වෙනවා කියන්නේ. එහෙනම් ඒ බාහිරත් ඇත්තක් නෙමෙයි, සිතත් සත්‍යයක් නෙමෙයි කියලා දැකලා මිදෙන තැනයි. අන්න එතනයි අනි විඤ්ඤාණං අනිදස්සනං අනන්ත සබ්බතෝපබ. එත්ත ආපෝච පටවි තේජෝ වායු නගාරති. එත්ත දීගන්ත රස්සං අනාතෝලං සුභා සුභං එත්ත නාමංච රූපංච එසේසං උප්‍රොජ්ජති. විඤ්ඤාතේන නිරෝධේන එසේසං උප්‍රොජ්ජති කිව්වේ අන්න එතනයි. ඒ කියන්නේ කියන්නේ විඥානය අනිදස්සන වෙනවා කියන්නේ එන අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා කියන්නේ එහෙනම් මෙතනදි තියෙනවා ඔබට ප්‍රායෝගිකව ඒ අත්දැකීම ඔබට තාම නැතුව ඇති හැබැයි මේ අවදිය කියන්නේ මේ අවදිමත් ස්වභාවයේ මුල ඉඳලම ඔබට මතුවෙනවා ඒ කියන්නේ මේ අරමුණු වලින් මිදෙන අවදිමත් ස්වභාවයක් ඔබට දැනෙන ගන්නවා ඔබට වෙහෙසක් නැහැ මේ අවස්ථාව වෙන විට ඔබට සැහැල්ලුවක් දැනෙනවා ඔබට දරතයක් නැහැ ඔබට පුදුමාකාර සිතුවිලි වෙනගෙන වෙහෙසෙන් මිදිලා සැහැල්ලු ස්වභාවයකට ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං සබ්බ සංකාර සමතේ කියන තැනට එනවා. හැබැයි මෙන්න මෙතනයි සබ්බූපති පටිනිස්සග්ගෝ ඒ අල්ලගත්ත දේවල් අතහැරෙන්නේ. ඒ කෙලෙස් ඡය වෙගෙන යන්නේ. ඒ තමන්ගේ ඒ උපදි ගොඩවල් වලින් මිදෙන්නේ. ඒ මිදෙනවා කියන්නේ දැනුම නැති වෙලා නෙමෙයි. නමුත් ඒකේ වටිනාකමයි නැති වෙන්නේ. චන්ද රාගයයි දුර වෙන්නේ. රස පටිසංවේදී, රස රාග නපටිසංවේදී, වර්ණ පටිසංවේදී, වර රාග නපටිසංවේදී, ශබ්ද පටිසංවේදී, ශබ්ද රාග නපටිසංවේදී, ගන්ධ පටිසංවේදී, ගන්ධ රාග නපටිසංවේදී, ඒ උණුසුම සීතල තදගතිය පහස පටිසංවේදී ඒ කාය ප්‍රාසාදයටත් ඒ පහස ඒ ඒක විඳීමක් ඇති වෙන්නේ නැහැ මම විඳිනවා කියලා කෙනෙක් විඳිනවා කියලා හමු වෙන්නේ නැහැ රස විඳින කෙනෙක් නැහැ ගන්ධය දැනෙන කෙනෙක් නැහැ විඳින කෙනෙක් නැහැ නමුත් විඳීම විඳීමක් පමණයි ඒ තුල අගයක් නැති වෙන එකයි ඇත්තටම කෙනෙක් නැති වෙන එකයි දෙකම එකම තැනයි තියෙන්නේ එහෙනම් Tamante ඒ දෘෂ්ටිය තුල මෙතන ආත්මයක් නැති බව සත්වයේ පුජ්‍යලයක් නැති බව ඒක කෙනෙක් විඳිනවා කියලා දැනෙනවා එතන කෙනෙක් ඉන්නවා. එතන කෙනෙක් ඒ විඳින කෙනෙක් නැති බව ධර්මයේ තුලින් ඔබට මතුවෙනවා. ඒ මතුවෙන ස්වභාවය ඔබට ඒ එදිනෙදා කටයුතු කරනකොට අර මිදීමක ස්වභාවයක් දැනෙන්න ගන්නවා. අනේ මිදීමේ ස්වභාවය දැනෙන තනයි මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රය තුල බුදුන් වහන්සේ ගෙනහැර පාන්නේ විඥානේ නැතුව නෙමෙයි විඥානේ ඒ විඥානේ වෙනද විදියටම දකින්නවා වුණාට ඒ තුල මිදීමක් පෙන්눔 කරනවා. ඒකයි කිව්වේ මෙතන පේනවා මේ මෙතන විඥානස්ස රූපා අද්දිට්ඨා අද්දිට්ඨ පුබ්බා නච්ච පස්සති නචතේ හෝති පස්සයන්ති අත්තිතේ තත්ත චන්දෝ කියලා. එහෙම වුණොත් ඒක ඒකතර එතන එතන ඒ දේ ඇත්ත කරගත්තොත් තමයි අන්න එතන ඡන්දයක් ඇති වෙන්නේ රාගයක් ඇති වෙන්නේ ඒකට බැඳීමක් සිද්ධ වෙන්නේ. හැබැයි එතන මේ මොහොතේ ඔබ එන අරමුණේ ඒ මිදෙන තැන ඒ ඒ ඒ වෙනද විදිහටම පේනවා වෙනද විදිහටම දැනෙනවා කියපු තැන නමුත් ඒ දැනුණට ඒ මිදීමත් ඔබට සාන්දිටික වෙනවා ඔබටමයි ඒක සාන්දිටික වෙන්නේ එයයි සාන්දිටික ඒ අකාලික ඒපස්සික ඕපනායක පත්‍යුප්පන්න ධර්මයි ඒක තව කෙනෙකුට දැනෙන්නේ නැහැ ඒ ලුණු රහ දැනෙනවා වගේ ඔබටම දැනෙන දැනීම ඒ දැනීම ඔබට මිදීමයි දැනෙන්නේ ඒ මිදීමයි මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. එතකොට මේ දහ සූත්‍රය තුල අපිට මනාකොට දකින්න ලැබෙනවා. මාළුක්‍ය පුත් මා විසින් මෙසේ සැකසින් වදාළ මේ දහම්මි අරුත විතර විසින් මෙසේ දත යුත්තේ ඉක්බිති ආයුෂ්මත් මාළුක්‍ය පුත් තෙරණුව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යතුන් වහන්සේට වැඳ පැදකුණු කොට ගිය ඉක්බිති ආයුෂ්මත් මාළුක්‍ය පුත් තෙරණුව එකලාව ගණයා කෙරෙන් වෙන්ව ඌහා වූ නොපමාව කෙලස් තවන වෙරහැත්තා වූ නිවන් පිණිස මෙහෙයෝ සිත් ඇතිව වෙසෙනා වූ ඒ කුලපුත්‍ර යමෙක් පිණිස පිනිස මනවින්ම ගිහිගේ නික්ම ඒ සස්නට පැමිණෙද්ද ඒ මග වඩාත්ද ඒ බඹසර කෙලවර කර ඒ අරහත් ඵලයේ නොබෝ කලකින්ම ඒ අත්බැවීම වෙසසින් දැන පසක් කොට ඒට ඇලඹ අන විසුහ බඹසරවස නිමවන ලදී කටයුත්ත කරන ලදී ඒ රහත් බව පිණිස අනෙකක් නැතයි දැන ආස්මත් මාළුක්‍ය පුත්‍ර තෙරණෝ අන අරහත්ත්වයටපත් වුණු බව පැහැදිලි කරනවා. එතකොට මෙම වටිනා පණිවිඩයක් ඔබට මේ තුළ දකින්න ලැබෙනවා, අහන්න ලැබෙන මේ ධර්මයේ තියෙන වටිනාම සම්දිස්ථානයයි. ඉතින් මෙතනයි ආරෂ්ඨක මාර්ගයේ ආරම්භය තියෙන්නේ. මෙතනයි සම්මා දිට්ඨියට එන තැන. ඒ සම්මා ආජීවයේ තමයි මේ ඊට පස්සේ ඔබ දිගටම මේ සත්‍යය දකිනවා. ඔබ එදිනෙදා කටයුතු කරන ඒවා ඔබ වැඩ කරන ඒවා හරියට විසාකාව වගේ ඔබට මේ කෙනෙක් කරනවා නෙමෙයි මාන්නයක් ඇති වෙලා මමයා මමයා ඉස්මතු කරගෙන නෙමෙයි ඔබ හැම එකම මිදීමක් තුළ කටයුතු සිද්ධ වෙනවා. හොඳින් ඒ කටයුතු සිද්ධ වෙනවා. වැරදුනා කියලා පසුතැවෙන්නේ නැහැ. අටලෝ දහමින් කම්පාන වන ගුණය ඔබ තුළ හට ගන්නවා. නැති වුණා කියලා දුක් වෙන්නේ නැහැ. ඔබේ හැමදේම ඔබට ඒ බොහොම උපේක්ෂා මනසකින් දරාගෙන ඔබේ කටයුතු සිද්ධ වෙනවා. ඇත්තට මේක මහා ආශ්චර්යයක්. ඇත්තට මේ මහා පුරුෂයෙක්ගේ ස්වභාවයයි. ඒ අටලෝ දහමින් කම්පාන වන ගුණේ ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා කීර්ති අපකීර්ති සැප දුක ඒ සියල්ලම ඔබට එකයි. සැපේදිත් කම්පා වෙන්නේ නැහැ දුකේදිත් කම්පා. හැබැයි මේක සිද්ධ වෙන්නේ නැහැ. මේක හිතලුවක් නෙමෙයි හිතලා කරන්න පුළුවන් දෙයක්. ඔබ මේ බුද්ධ දර්ශනය තුලින්මයි මේ මේ ස්වභාවයටපත් වෙන්නේ. ඒ සත්පුරුෂානන් දස්සාව කියන තැනට එන්නේ සත්පුරුෂ ධම්මේසු කෝවිදෝ සත්පුරුෂ ධම්මෝ විනෝ කියන තැනට එන්නේ ඒ අරියානන් දස්සාවි ආර්ය ධම්මේසු කෝවිදෝ ආර්ය ධම්ම විනෝ කියන තැනින්මයි. එන එක දකින්න මහා නුවණින් එතනයි ඔබට ඒ සියල්ලෙන් මිදෙන, ඒ සියලු දුකෙන් මිදෙන, සසර ඕගෙන් මිදෙන, ඒ දුකට වැටෙන්නේ නැති නියත සම්බෝධි පරායනවන ඒකායන මග්ගෝ අයම් භික්කවේ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරේ. මෙන්න මේ සත්‍ය දකින තැන එකම කතාවයි. වචන ගොඩක් කියන්න පුළුවන්. වචන ගොඩක් මේ එක තැනට අපි කතා කරාත් නමුත් මේ එකම කතාවයි. සිතින් මිදීමයි. දුකින් මිදීමයි. එයමයි නිවන් දැකීමයි. එයමයි නිස්සාරණ මග. හොඳයි එහෙමනම් හැමෝටම මේ සත්‍ය ධර්මයේ තම තමන්ගේ ඒ රාග දේශමෝ කෙලෙස් ප්‍රහීන වෙන්නම හේතු වෙන්න ඕන. ඇත්තටම ඔබ ඔබගේ සිත තුළ තියෙන ගින්න නිවෙන්නේ මේ සත්‍ය දැක්කොතින් පමණයි. එයයි මේ සමාජයට ගිලිහුණු ඒ බාහිරෙන් අල්ලගෙන බාහිරින්ම සැප දුක් විඳින ඒ පිරිහුණු සමාජයට ඒ ඒ බෞද්ධයාගේ නිවන් මාර්ග ඉස්මතු කර ගැනීමයි ඇත්තටම මේ මොහොතේ සිදු යුතු වන්නේ. සියලු දුකට විසඳුම තියෙන්නේ එතනයි. අපි මෝඩ වෙලා තියෙන්නේ, අපි රැවටිලා තියෙන්නේ අපි මේ ධර්මයේ නොදන්න කමටයි. අපේ ආධ්‍යාත්මික දියුණුව පිරිහීමයි. මේ මුළු රටේම පිරිහීමට හේතුව. ඉතින් අපි හොරකම් කරන්නේ විශාල ගොඩවල් හදාගන්නේ, තට්ටු ගණන් ගෙවල් හදන්නේ, ලොකු ලොකු වාහන හොයන්නේ අපේ තියෙන අර සිතේ තියෙන අර පිනවීමක් සඳහායි. මේ සිත පිනවලා ඉවර කරන්න පුළුවන්ද? මේ ආයතන 6 පිනවලා ඉවර කරන්න පුළුවන්. අපේ ඇහැට දෙන පිනවීම, වර්ණ පිනවීම, ශබ්ද පිනවීම, ගන්ධ පිනවීම, රස පිනවීම, ඒ ඒ උණුසුම සීතල පිනවීම, ඒ පහස පිනවීම, ඒ පහසෙන් අපි ලබන සීතල උණුසුම සදගතිය, ඒ සුකුම ස්වභාව වලින් පිනවීම, එහෙම නැත්නම් ඔබ බලන සිතුවිලි වලින් පිනවීම. ඒ සිතට එන සිතුවිලි හදාගෙන මායාවක පිනවෙන අනේක. ඒ ආයතන 6 පිනවමින් අපි කරන්නේ මොකද්ද? කොහෙද කෙනෙක්? කොහෙද මේ පිනවන කෙනෙක් කෙනෙක් නැහැ. ඔය ආයතන ටික නඩත්තු කරන එකම පමණයි වෙන්නේ. ඔය ආයතන පිනවීමයි ලෞකික සැපේ කියන්නේ. අතර මේ මේ මෙලව කියලා කියන්නේ මෙලවින් මිදෙනවා කියන්නේම මේ ආයතනවල මෙන්න මේ හදාගත්ත ලෝකේ අපි හදාගත්ත මායාවක ලෝකයක්. එළිය තියෙන එකක් නෙමෙයි. ඒක මායාවක්. මායාවක් කියන්නේ හරියට දුමක් වගේ. තියෙන එකක් නෙමෙයි. ඒක කොහෙවත් නැහැ. ඔය හිතන සිතුවිලි පිනවන්නේ. ඔය සිතුවිලි කොහෙවත් නැහැ. ඔක මායාවක්. ඔබ රැවටිලා. ඔබ හීනයක් පිනවනවා. කවදා ඔබට ඒ හීනෙන් දිමට වැටෙනවා. ඇඳෙන් වැටුණා වගේ ඔබ එදාට හිතා ගන්න බැරි අසරණ වීමකටපත් වෙනවා. අද මුළු රටටම මේක සිද්ධ වෙලා. මුළු රටම දිව්වා ඔබ දන්නවා මේ පුංචි තැනේ ඉඳලා ප්‍රාදේශීය සභාවේ ඉඳලා මහලේකම් කාර්යාලේ ඉඳලා ඇමතිවරු മന്ത്രിවරු ඉඳලා මේ රටේ ජනාධිපති දක්වාම හොරකම් කරන තැනට ගියේ මේ බුද්ධ දර්ශනයේ ගිලිහීම නිසායි මුළු රටම අන්ත අසරණ දුගී භාවයට පත් උනේ මුළු රටම මිනිස්සුන්ට හිඟා නොකා හිඟා කන තත්වයට වැටුනේ මේ ආධ්‍යාත්මික පිරිහීම නිසායි ඔබ තරගයක් හදාගත්තා ඔබ විභාග කරේ තරග පාස් කරන්නයි ඔබ තරග කළේ ලොක්ෙක් වෙන්නයි. අවසානයේ ඔබ සොක්ෙක් වෙලයි නැවතුනේ. කවදාවත් මේ බාල බොළඳ පහත් ක්‍රියාවලින් යහපතක් කිසිම සමාජයකට වෙන්නේ නැහැ. ඉතින් ඔබ ඔබට මේ ලෝකෙ දෙයියම ඇව්වා කියන ඒ බොරු කුරුම් බැට්ටියට රිංගන්න බෑ. ඔබ දකින්න මේ නිවන් මඟ තියෙන ලෝකයේ එකම දහම ඒ පරම සත්‍ය ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ මේ මොහොතේ දකින්න ධර්මේ පච්චුපන්න ධර්මයක් ලෝකෙ කොහෙවත් නැහැ. ඒ නිවන් මඟ තියෙන මේ බුද්ධ දර්ශනය තුලයි. මේ පුංචි දිවයිනේ මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන මහ මුහුදයි. වෙන වෙන රටවලින් ආපු අය ඒ ඒ රටවල් වලට පැනලා හැබැයි මේ අසරණ බෞද්ධ සිංහල සිංහල බෞද්ධයා මේකේ හිඟා කනවා හිඟා නොකා. මේ අසරණ කමින් මිදෙන්න තියෙන්නේ ඇත්තටම ඔබ ඔබ අසරණ නෑ. තාමත් මේ ධර්මයේ තියෙනවා කියන්නේ ඔබ අසරණ නෑ. ඔබට නැගිටින්න පුළුවන්. බෝධි අංකුර පැල කරගන්න. හැම සිතකම බෝධි අංකුරයක් පැල කරගන්න. ධර්මයේ තුලින් යන්න. උතුම් මිනිස්සෙක් හදන්න. හෙට උපදින දරුවත් උතුම් මිනිස්සෙක් කරන්න. ඒ ධර්මයෙන්ම අනුගත වුණු ඒ ධර්මයෙන්ම පිබිදෙන මිනිස්සෙක් බිහි කරගන්න. එයයි වෙන්න ඕනි. එයයි විය යුත්තේ. මේ රට වැටිලා වැටිලා වැටිලා යම් කිසි දවසක නැගිටින්නේ ආයි පැලයක් පැල වගේ මේ ආධ්‍යාත්මික පිබිදීම තුලිනොයි. එයයි බුද්ධෝත්පාද කාලේ. එයයි මේ බුද්ධෝත්පාද නාලිකාවේ තේමාව වන්නේ. අපි දකිනවා මේ යුගයයි 2500ක් ගිය තැන ඒ ගෞතම බුද්ධ ශාසනයේ නැවත පිබිදෙන යුගය. ඒ වෙනුවෙන් මුළු සමාජෙම හොදලා දැම්මා වගේ තමයි මේ සිද්ධ වෙන සිද්ධිය හැම එකක්ම අපිට පේන්නේ. ආධ්‍යාත්මිකව ඔබ ඒ දියුණු තැනට ගන්න නම් ඔබ මේ ඔබ මේ කෙලෙස් මේ ආයතන පිනවන කෙලෙස් පස්සේ දුවන ඒ රාගදේශමෝ ගින්න පස්සේ දුවන ඒ උම්මන්තක ගමන නැවැත්විය යුතුයම වෙනවා. එහෙනම් ඔබ සැබෑ උතුම් මිනිස්සෙක් කරා යා යුතු ගමන නැවතත් පාතබී යුතු වෙනවා ඒ ගමනට. හෙට උපදින දරුවා ඒ ගමන තුල අරගෙන යා යුතු වෙනවා. එහෙනම් මේ ටීවී පස්සේ මාධ්‍ය පස්සේ එක එක ලෝකවල තියෙන සීන සුරංගන කතා අදාගෙන මේවා ඇතුලේ සීන මවල සීන හිර කළා සීන ඇතුලේ අමුතුම ලැජ්ජායිතන manussත්වයට සුදුසු නැති අමනුස්ස පෙරේතයෝ වගේ කොටසක් ලංකාවේ නිර්මාණය වුණා. අපි ඒ සමුදෙන්න කාලය ඇවිල්ලා. ඒ පෙරේත ඒ අමනුස්ස පෙරේත ඒ පෙරේත ගොටු අද අපිට සාසනය තුල දිවි වෙලා ඉන්නවා දකින්න ලැබෙනවා. හොඳින් පිරිසිදු කරගන්න අපේ ආහඳුරනේ අපේ මුළු සමාජයම පිරිසිදු විය යුතු වෙනවා. එහෙමනම් එතනට අපි ආ යුතුයි. හෙට අපේ හුස්ම නැති වෙලා යාවි. අපේ හුස්ම ටික යාවි. ඒත් ඔබට මේ දහම් පණිවිඩේ මහා පඳුරක්ම වේවි. එහෙනම් මුළු සමාජයට යහපතක්ම වේවි. හැම මිනිසෙක්ම මේ නිවන් මගට අනුගත වෙන්න මේ බෞද්ධයින්ට නිවන් මඟ ප්‍රවේශ වෙන්න මේ විවර වීම හේතු වේවි. හොඳයි එහෙමනම් හැමෝටම යහපතක්ම වෙන්න ඕනි. මේ ධර්මයේම අවබෝධය තුළින් ඒ සියලු දුකෙන් මිදෙන්න හැමෝටම වාග්ය උදා වෙනවා. තෙරුවන් සරණයි.